අප්පිච්චස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්චස්සාති සද්ධාවන්ත පිනතුනි හැම දිනාම ටික වෙලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට සූදානම් වෙන්නේ අද දවසේ ධර්ම දේශනාව සඳහා පසුගිය සතියෙහි ධර්ම දේශනාවට මාතෘකා කළ දේශනා පාඨයම මාතෘකා කරන්නට යෙදුනේ අනුරුද්ධ සූත්‍රයේහි මහා පුරුෂ විතර්ක පිළිබඳව කරගෙන යන මේ දේශනා පෙළෙහි දෙවන දේශනාවෙන් අපි පසුගිය සතියේ පැහැදිලි කරන්නට යෙදුනේ අල්පේච්ඡතාවය පිළිබඳව හඳුනාගත යුතු මූලික කරුණු. අල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද කියලා හඳුනා ගන්නට අත්‍රිච්ඡතා මහිච්ඡතා පාපිච්ඡතා කියන මේ දුර්වලකම් තුන පිළිබඳව නිවැරදි වැටහීමක් අපි මූලික වශයෙන් ඇති කරගත යුතුව තිබෙනවා. ඉච්ඡ කියලා කියන්නේ කැමැත්ත බලාපොරොත්තු අපේක්ෂාව කියන අර්ථය. අප්ප ඉච්ඡ කියලා කියන්නේ අඩු බලාපොරොත්තු ඒ වගේම බොහෝ බලාපොරොත්තු නැති බව කියන මේ අර්ථය. එතකොට ඊට බාධා වෙන ඊට ප්‍රතිවිරුද්ධ ධර්මතා තුනක් අපි පහුගිය සතියේ සිහිපත් කළා අත්‍රිච්ඡතාවය මහිච්ඡතාවය සහ පාපිච්ඡතාවය අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ යමක් ලැබුණහම ඊට වඩා ප්‍රණීත ඊට වඩා හොඳ ඊට වඩා උසස් කියන ආකාරයෙන් නැවත නැවත වඩා වඩා උසස් වූ දේවල් ලබන්නට තෘෂ්ණාව නැවත නැවත මතුවෙනවා බලාපොරොත්තු අපේක්ෂා ප්‍රාර්ථනාවන් ඇති කරගෙන වඩා ප්‍රනීත දේ ලැබීමට උත්සාහවත් වීම තමයි අත්‍රිච්ඡතාවයයි කියලා කියන්නේ. මහිච්ඡතා කියලා කියන්නේ යමක් ලැබුණහම හෝ එහෙම නැත්නම් අපේක්ෂා කළහම ඒකෙන් සෑහීමටපත් නොවි ඒබඳු ඒ එකම දේ හෝ වඩා වඩාත් අපේක්ෂා කරනවා නැවත නැවත අපේක්ෂා කරනවා සීමාතික්‍රාන්තව තෘප්තියකටපත් නොවි එකම දෙයින් උනත් බොහොමයක් අපේක්ෂා කරනවට කියනවා මහිච්ඡතාවයයි කියලා. පාපිච්ඡතා කියලා කියන්නේ ලාමක වූ පාපකාරී අදහස්. අර බලාපොරොත්තු අපේක්ෂා ප්‍රාර්ථනාවන් තියනවා. ඒ ප්‍රාර්ථනාවන් යථා ක්‍රමයකින් හෝ අයථා ක්‍රමයකින් හෝ සම්පාදනය කරගන්න. ඒවා ධාර්මික විදිහට හෝ අධාර්මික විදිහට සම්පාදනය කරගන්නට. හොඳින් නැත්නම් නරකින් හරි කුසල් දහම් වලට අනුරූපව ධර්මානුකූලව කරන්නට බැරි නම් යම් යම් වංචනික ක්‍රමවලින් හරි දේවල් ලබා ගැනීමෙන් Tamange බලාපොරොත්තු සමෘද්ධිමත් කරගෙන කටයුතු කරන්නට දරන උත්සාහය තමයි පාපිච්චතාවයයි කියලා කියන්නේ. එතකොට ඒ ઈચ્છාවට ඒ බලාපොරොත්තුවට පාපකාරී බවත් එකතු වෙනවා. එතකොට මෙන්න මේ කියන කාරණා තුන අත්‍රිච්ඡතා, මහිච්ඡතා, පාපිච්ඡතා කියන කාරණා තුන අපට අල්පේච්ඡතාවයට බාධා කරන ධර්ම නිසා අපි ඒ පිළිබඳව નિවරදිව හඳුනාගත යුතුව පවතී. එතකොට අපි පහුගිය සතියේහි ධර්මදේශනාවේදී පැහැදිලි කළේ මේ අතරින් අත්‍රිච්ඡතාවය අපි වඩා ගැඹුරින් විවිධ උදාහරණ ඇතුව පැහැදිලි කරගත්තා. මහිච්ඡතාවය පිළිබඳවත් යම් ප්‍රමාණයකින් අපි කරුණු පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ගිනි කඳයි මහා සමුද්‍රයයි මහිච්ඡතාවයේ ඇති පුද්ගලයයි එක හා සමානයි මොකද ඒ අයට කොච්චර ප්‍රත්‍ය ලැබුණත් ඒවා අල්ලා ගනිමින් තව තවත් වැඩෙනවා විනා ඒ කියන්නේ තව තවත් අපේක්ෂා කරනවා විනා තෘප්තිමත් වෙච්ච බවක් පෙනෙන්නේ නැහැ ගිනි කඳට බොහෝ දේ එකතු කරන්න එකතු කරන්න ඒවා දවාගෙන ගිනි කඳ වඩ වඩාත් දැල් වෙන නිසා තව බොහෝ දේ දවන්නට හැකියාවක් ඒ තුල ඇති වෙනවා මහ සමුද්‍රයට කොච්චර දසදික් භාගයෙන් ජල කඳ එකතු වුණත් ඒ මොහොතෙහි පරිමාව වැඩි වෙන්න වැඩි වෙන්න තවත් ඕන නම් තවත් ඕන නම් එකතු කරන්නට පුළුවන් ගතියක් ඒ තුල නිර්මාණය වෙනවා. එතකොට අන්න ඒ වගේ තමයි මේ මහිච්ඡතාවයේ ඇති පුද්ගලයාට Taman කොච්චර දේවල් ලැබුවත් ඒ ලබන්න ලබන්න තෘෂ්ණාව වැඩි වෙනවා. අපේක්ෂාවන් වැඩි වෙනවා. බලාපොරොත්තු වැඩි වෙනවා. එහෙම වැඩි වෙනකොට වැඩි වෙනකොට තව ටිකක් ලබන්න, තව ටිකක් එකතු කරන්න, තව ටිකක් හොයාගන්න කියන මේ தත්වයෙන් මනස එන්න එන්න වර්ධනය වෙනවා. දැන් මේ පිළිබඳව උදාහරණයක් හැටියට සාමාන්‍ය ලෝකයා අතර පවතින කතාව තමයි අර යාචකයෙකුට යම්කිසි කෙනෙක් මුදලක් දෙනවා ඒ රුපියලක් දුන්නට පස්සේ ඒ යාචකයා එතන ඉඳලා උත්සාහ කරනවා ඒ රුපියලට තව එක රුපියලක් හරි එකතු කරගන්න. එතකොට මුදල් නැති අවස්ථාවක යම්කිසි කෙනෙකුට සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට සමහර විට ඉඩ කඩ තියෙන්න පුළුවන්. නමුත් යම්කිසි වටිනාකමක් අල්පයකින් හරි එකතු වුණාට පස්සේ ඒ තැනත්තා ටිකෙන් ටික ටිකෙන් ටිකේ වටිනාකම වැඩි කරගන්න උත්සාහ කරනවා. ඉතින් මේ తত্ত্বය අපට නිවන් දකින්නට බාධා කරන ක්ලේශ ධර්මයක් හැටියට අපි හඳුනා ගන්නවා. නමුත් ලෝකයේ දියුණුව, અભිවෘද්ධිය කියන මේ භෞතික වශයෙන් යම්කිසි මහේසාක්‍ය බවක් ඇති කරගන්න මේ ධර්මතා එක්තරා ප්‍රමාණයකින් උදව් වෙනවා. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන ලෝකයේ තුල දැන් අපි මේ කතා බහ කරන කාරණා ඒවා නිවන සම්බන්ධව කතා කරනකොට සමහර දේවල් නිවනට සාධක වෙනවා සමහර කාරණා නිවනට බාධක වෙනවා. ඒතර නිවනට බාධක වෙන කාරණේ ලෞකික ජීවිතයේ පැවැත්මට සමහර විට සාධකයක් වෙන්න පුළුවන්. දැන් රාගය නිවන් දකින්නට බාධකයක් වෙනවා. හැබැයි ගෘහ ජීවිතයක් පවත්වන අඹසමියන්ට රාගය කියන එක ඒ ගෘහ ජීවිතේ පවත්වාගෙන දරුවන් පෝෂණය කරගෙන ජීවත් වෙන්නට ඒක සාධකයක් වෙනවා. එතකොට තේරුම් ගන්නට ඕන මේ පැවැත්මට කොහොමද දේවල් සාධක වෙන්නේ නැවැත්මට කොහොමද දේවල් සාධක වෙන්නේ. පැවැත්මේදී මොනවද අපට බාධක වෙන්නේ නැවැත්මේදී අපට මොනවද බාධක වෙන්නේ. ඉතින් මේ නිසා තමයි අපි අර මුල්ම ධර්මදේශනාවලදී පැහැදිලි කරලා දුන්නේ මේ යම්කිසි දෙයක් හොඳයි කියලා ඒක හැමතැනටම හොඳ වෙන්නේ නැහැ. ඒතර සීමාවන් ඉක්මවා ගියාම ඒක හොඳ වෙන්නේ නැහැ. යමක් හොඳ ප්‍රතිඵලයක් ලබන්නට නම් ඒ සාධකේ නිවැරදි වෙන්න ඕනේ, අවස්ථාව නිවැරදි වෙන්න ඕනේ, ප්‍රමාණය නිවැරදි වෙන්න ඕනේ. එතකොට ගෘහ ජීවිතයට සාධක වෙන කාරණේ නිවනට බාධකයක් වෙන්න පුළුවන්. පැවිද්දට බාධක වෙන කාරණේ ගිහි ජීවිතයට සාධකයක් වෙන්න පුළුවන්. ගිහියාට සාධක වෙන දේ පැවිද්දාට බාධකයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අවස්ථාව හරියට තේරුම් අරගෙන සාධක බාධක වෙන් කරගෙන අපි පුරුදු පුහුණු කරන්නට ඕන. එතකොට මේ මහිච්ඡතාවයයි කියන කාරණය මේක සැබවින්ම ක්ලේශ ධර්මයක්. නමුත් මේ ක්ලේශයන් මත තමයි ලෝකේ පවතින්නේ. ආත්ම තෘෂ්ණාව කියන එක, සක්කාය දිට්ඨිය කියන එක ක්ලේශ ධර්මයක්. නමුත් මේ ක්ලේශ ධර්මයන් මත තමයි ලෝකේ රඳා පවතින්නේ. එතකොට මේ ක්ලේශ ධර්මයන් අහෝසි වුණාට පස්සේ ලෝකයේ තුල පවතින්නේ නැහැ කියන එකේ තේරුම ඒ කෙලෙස් ධර්ම නැතිනම් මේක පවත්වාගෙන යන්නට බෑ. සක්කාය දිට්ඨිය දුර වෙනකොට සෝවාන් මාර්ගඥානය සාක්ෂාත් කරමින් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම තුනම එකවරමයි ඡය වෙන්නේ. නමුත් එතන ප්‍රධානම කාරණේ වෙන්නේ සක්කාය දිට්ඨිය. එතකොට මේ සක්කාය දිට්ඨිය මම මගේ මට කියන මේ ආත්ම සංකල්පයත් එක්ක තමයි මේ හැම දෙයක්ම පවත්වමින් නඩත්තු කරමින් දීර්ඝ කාලයක් සසරෙහි සැරිසරන්නේ. එතකොට මේ මූලිකම මුදුන් මුල ඛණ්ඩණය වෙනවා කියලා කියන්නේ තව වැඩි කාලයක් ඒතනත්තාට රඳා පවතින්න ඉඩක් නැහැ. දැන් අපි ගහක් හාරලා මුදුන් මුල කපලා දැම්මොත් ගහ එකපාරට මැරෙන්නේ නැහැ. හැබැයි ඒක වැඩි කලක් ජීවත් වෙන්නේ නැහැ. වැඩි කලක් රැඳෙන්නේ නැහැ. මොකක් නිසාද? ඒක ඒ රඳා පවතින ප්‍රධානම මූලය අහෝසි කරලා නිසා. දැන් මේ මුදුන් මුල හොඳට ඉතුරුව තියෙද්දි අනිත් මුලුත් ඉතුරුව තියෙද්දි ගහේ අතු ටික කපලා දැම්මා කියලා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර මුලින් සාරය ගන්න නිසා අතු ආපහු දෙතුන් ගුණයෙන් ලියලලා අතුපතර විහිදිලා වඩාත් හොඳට සාරවත්ව වැඩෙන්නටත් පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ අදාළ මූලික ක්ලේශ ධර්ම එහෙමම ඉතුරු වෙලා තියෙද්දි බාහිරින් මතුවෙන පොඩි පොඩි දේවල් වෙනස් කළා කියලා මේ සසර පැවැත්ම වෙනස් වෙන්නේ නැහැ. යතහාපි මූලේ අනුපද්දවේ දල්හේ චින්නෝපි රුක්ඛෝ පුනරේව රූහති ඒවම්පි තණ්හානුසේ 97 නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුනා මේ සාංශාරික පැවැත්ම කෙරෙහි තෘෂ්ණාව අපේ මනසේ ඉතිරි වෙලා තියෙන තාක්කල් ඒ සඳහා අවිද්‍යාව මමත්වය ඉතිරි වෙලා තියෙන තාක්කල් අර බාහිර දේවල් වෙනස් කළා කියලා අපිට මේ භව ගමන නවත්තන්න පුළුවන් කමක් නැහැ මොකද මුදුන් මුල එහෙමම තියෙන නිසා. හැබැයි යම්කිසි කෙනෙක්ගේ මුදුන් මුල කැපුවොත් ඒකේ තියෙන හයිය නැති කළොත් එතනින් එහාට ගහ වැඩි කාලයක් රඳා පවතින්නේ නැහැ. අන්න ඒ වගේ තමයි සක්කාය දිට්ඨිය දුරු කළාට පස්සේ ඒක එතනින්ම මේ භව පැවැත්මෙහි තියෙන ශක්තිය දුර්වල කරන්නට හේතුවක් වෙනවා. එනිසාම ඒතනත්තා ආත්ම හතකට වඩා ඉන් ඔබට යන්නේ නැහැ. කොයිතරම් දුර්වල වුණත් ආත්ම හතක් ඇතුළත මේ භව පැවැත්ම අහෝසි. මේ කාරණේ මම මෙතනට සිහිපත් කළේ අපට සක්කාය දිට්ඨිය කියන එක පවතින්නට උදව් වෙනවා. පැවැත්ම කියන එක රඳා පවතිනවා ඒ මත. හැබැයි ඒ සක්කාය දිට්ඨිය අපට නිවන් දකින්නට බාධකයක් වෙනවා. ඒතර සක්කාය දිට්ඨිය වුණත් සීමා අතික්‍රාන්තව මතු කරගත්තොත් ඒක පැවැත්මටත් බාධාවක් වෙනවා. ඒතර පැවැත්මට වුණත් සහාය වෙන්නේ ඒක පාලනයක් ඇතුව පවත්වා ගන්නට පුළුවන් නම් තමයි. එතකොට මහිච්ඡතාවය කියන එක බොහෝ දේ අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා කියන එක අපට අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙනවා. ඒවා සීමාතික්‍රාන්තව මානසික පාලනයක් නැතුව අපි මේ මහිච්ඡතාවය ඇති කරගෙන කටයුතු කරන්නට ගියොත් ඒ පුද්ගලයාට ඒක ක්ලේශයක් හැටියට මනස දුර්වල කරනවා. හැබැයි යම්කිසි කටයුත්තක් කරනකොට ඒකට අවශ්‍ය දේ නැවත නැවත සම්පාදනය කරනවා කියන එක ඉතින් ඒක අවශ්‍ය දෙයක්. දැන් අද කෑම කනවා හෙටත් කෑම කන්න ඕන. ඉතින් ඒ නිසා හෙට දවස ගැනත් හිතලා යමක් ඉතුරු කරන්න ඕන. අනිද්දාටත් කෑම කන්න ඕන. මේ මේ විදිහට අපි ජීවත් වෙන තාක්කල් ආහාර පාන ලබන්නට ඕන. එතකොට දැන් අද කෑවනේ එහෙනම් හෙට ඕනේ අපිට එහෙම නිකන් ඉන්න පුළුවන් කමක් නැහැ. එතකොට අද ලැබුණයි කියලා බෑ. හෙටත් ඒව ලබාගෙන ඒ සම්පත් ලබාගෙන තෘප්තිමත්ව ජීවත් වෙන්න ඕන. එතකොට කෙනෙකුට මේක හඳුන්වන්න පුළුවන් කමක් නැහැ. ආ මේ පුද්ගලයා සෑහීමටපත් වෙන්නේ නැහැ. දැන් අද කාලයි හෙට ගැනත් කල්පනා කරනවා. එතකොට අපිට එහෙම කියන්න බෑ. එතන තියෙන්නේ අවශ්‍යතාවයක් සඳහා ක්‍රියාත්මක වෙනවා. ඒ අවශ්‍යතාවය සම්පාදනය කරගන්න බැරි වුණොත් ඒ තැනත්තට ඉදිරියට පවතින්න පුළුවන් කමක් නැහැ. දැන් සමහර වෙලාවට මේ මහිච්ඡතාව වැනි ක්ලේශ ධර්මයන් පිළිබඳව කතා කරද්දී සමහරු මේවා වැරදි විදිහට අර්ථකථනය කරගන්නවා. අපිට මේ ගොඩක් දේවල් එකතු කරලා හොඳ නැහැ. එහෙම එකතු කරන්න ඕන නැහැ. එහෙම උනන් පස්සේ මේවෙන් කෙලස් වැඩි වෙනවා. ඒ නිසා මේවා අයින් කරන්න ඕන. බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙන අතහරින්නට කියලයි. එතකොට දැන් ඔක්කොම ටික අතහැරලා දානවා. ඔක්කොම ටික සැනකින් අතහරලා දාන්නට පුළුවන් භෞතික වශයෙන් මනසත් එතනට සකස ගන්න පුළුවන් නම් ඒතර මනස එතනට සකස ගන්න බැරුව අර බාහිරින් විතරක් අපි දේවල් අතහරින්නට ගියොත් මේ මහිච්ඡතාවය හොඳ නැහැ ද්‍රව්‍ය ගොඩක් එකතු කරලා තියාගන්න එක හොඳ නැහැ එහෙම කියලා බාහිරින් විතරක් අපි අතහරින්නට ගියොත් මනස ඒ මට්ටමට සංවර්ධනය වෙලා නැතිනම් ඒ පුද්ගලයා ලොකු අර්බුදයකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා කුමක් නිසාද මානසික වශයෙන් අදාළ මානසික මට්ටම ගොඩනගා ගන්නේ නැතිව අර බාහිර වශයෙන් දේවල් වෙනස් කරන්න යන නිසා ඒ නිසා තමයි අපි නිතරම ධර්ම දේශනාවලදී පැහැදිලි කරන්නේ පැවැත්ම එකක් නැවැත්ම තව එකක්. එතකොට පවත්වන්නට ඕන මොනවද නවත්වන්නට ඕන මොනවද කියලා අපි හරියට තේරුම් ගන්න ඕන. නවත්වන්න ඕන කරන්නේ අපේ මනසේ පහළ වෙන දුර්වල වූ ක්ලේශ ධර්ම. පවත්වන්නට ඕන වෙන්නේ බාහිර ලෝකයේ පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කාරණා. දැන් හුඟක් වෙලාවට අපි කෙලස් දුරු කරන්න කියලා ක්‍රියාත්මක වෙනකොටම මිනිස්සු අර පවත්වන්න ඕන භෞතික දේවල් සැනකින් නවත්තලා දානවා නවත්තන්නට ඕන මානසික දුබලතාවයන් දිගින් දිගට පවත්වාගෙන යනවා. ඒතකොට තනිකරම කන පිට. දැන් ගයක් හදන්නට බඩු මුට්ටු ආදිය තියෙන්නට ඕන. එතකොට යම්කිසි කෙනෙකුට රජ වෙන්නට ඕන කියලා හිතනොත් ඒ රාජ්‍යත්වය සඳහා සුළු දෙයකින් රජකම් කරන්න පුළුවන් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ අර දේශනා කරනවානේ බුදුරජාණන් වහන්සේ පරාභව සූත්‍රයේදී දේශනා කරනවා යම්කිසි කෙනෙක් අල්ප භෝගීව භෝග සම්පත් බොහොම අල්පව අල්පේ සාක්්‍යව ඉඳගෙන රජකම් කරන්නට ප්‍රාර්ථනා කරනවා නම් ඒතනත්තා පිරිහෙන්නට එක කාරණයක් වෙනවා. ඒතනත්තා දුබල වෙන්නට මහා අර්බුද ගොඩක පැටලෙන්නට ඒකම කාරණයක් වෙනවා. ඒ කුමක් නිසාද? අර අල්පභෝගීව ඉඳලා රාජ්‍යත්වයට පත් වෙනවා කියන එක කරන්න පුළුවන් කමක් නැහැ. ඒතකොට ඒකට අවශ්‍ය ධන සම්පත් Taman සතුව තියෙන්නට ඕනේ. ඒකට අවශ්‍ය බල පුළුවන් කාරකම Tamanට තියෙන්න ඕන. ඒකට අවශ්‍ය මහේසාක්‍ය බව ගොඩනගා ගන්න ඕන. පිරිවර සම්පත්තිය තියෙන්නට ඕන. අන් අයගේ ප්‍රසාදේ දිනා ගන්න ඕන. දැන් එතනට යනවනම් මේ ටික සම්පාදනය කරන්න සිද්ධ වෙනවා. දැන් ඒ ටික සම්පාදනය කරන්නේ නැතුව ආ මහිච්ඡතාවයේ හොඳ නැහැනේ අපි අල්පේච්ච වෙන්න ඕන. ඒ නිසා මේ ටික පැත්තකට දාන්න ඕන කියලා එහෙම ඔක්කොම පැත්තකින් තියලා ඒත් රාජ්‍යත්වයේ ප්‍රාර්ථනා කරනවා. එතන තියෙන පටලැවිල්ල. එහෙමනම් ඉතින් රාජ්‍යත්වයත් පැත්තකට දාන්න ඕන. අර ඒකයි අපි මුලින්ම සඳහන් කළේ ඒ බාහිර ලෝකයේ දේවල් අපි අතහරිනවා නම් මනස එක තැනක එල්ලිලා මනසින් හැබෑවට අල්පේච්ච වෙන්නේ නැතුව බාහිර දේවල් විතරක් වෙනස් කරන්න ගියොත් ලොකු පටලැවිල්ලක් සිද්ධ වෙනවා. එතකොට අපිට මේ ධන සම්පත්, මේ පිරිවර සම්පත්, මේ බලය, මේ මහේසාක්‍ය බව මේවෙන් ලොකු හානියක් වෙනවා කියලා භෞතික වශයෙන් දකින්න පුළුවන් ඇත්තටම දැකලා නම් අතහරින්නේ ඒ බඳු කෙනෙක් රජ වෙන්නට ප්‍රාර්ථනා කරන්නේ නැහැ. එතකොට යම්කිසි කෙනෙක් රජ වෙන්නට ප්‍රාර්ථනා කරනවා රජ වෙන්නට උත්සාහ කරනවා හැබැයි අර බාහිර දේවල් ඒකට ගොඩනගා ගන්නෙ නැහැ. එහෙම වුණොත් එතන ලොකු අර්බුදයක් තියෙනවා. මොකද ඒ තනත්තාගේ ප්‍රාර්ථනාවට අනුකූල වූ වැඩපිළිවෙලක් නැහැ. ඉතින් ප්‍රාර්ථනාව මහේසාක්‍ය එකක් නම් ඒ මහේසාක්‍ය ප්‍රාර්ථනාව සමෘද්ධිමත් වෙන්න ඉතින් බොහෝ දේවල් එකතු කරන්න වෙනවා. එතනදී ඉතින් මහිච්ඡතාවය තමයි ඇති වෙන්නේ. නමුත් මේ මහිච්ඡතාවය ඒ ප්‍රමාණයට සම්පාදනය කරන්නේ නැතිව අර රාජ්‍යත්වයේ නැමැති මහා බලාපොරොත්තුව ඉටු කරගන්න බෑ. ඉතින් එහෙමනම් පුළුවන් වෙන්න ඕන ඒ රාජ්‍යත්වයේ නැමැති මහා ප්‍රාර්ථනාව මනසින් අයින් කරගත්තොත් අන්න අර අවශේෂ දේවල් බැහැර කරගන්න පුළුවන්. දැන් මේ කාරණා ඉතා පරිස්සමින් අපි තේරුම් ගන්න ඕන. හුඟක් දෙනෙක් ওই වගේ තැන් පටලව ගන්නවා. දැන් යම් කිසි කෙනෙකුට විවාහ ජීවිතයක් ගත කරන්නත් ඕන. හැබැයි විවාහ ජීවිතයට අදාළ දේවල් කරන්න ලෑස්තිත් නැහැ. යම්කිසි කෙනෙකුට ප්‍රසිද්ධ වෙන්න ඕන ඒ ප්‍රසිද්ධ වෙන්න අවශ්‍ය දේවල් මේ මේවා කරන්න කිව්වම ඒවා කරන්න ලෑස්ති නෑ ඒවා තෘෂ්ණාව වැඩෙනවා ඒවෙන් හුඟක් ප්‍රශ්න ඇති වෙනවා එතකොට ඒවෙන් කරදර වෙනවා ඒකේ මහිච්ඡතාවය වෙනවා ඕ එහෙම කරන්න බෑ එහෙම කරන්න බැරි නම් අර ලොකු බලාපොරොත්තු අතහැරලා දාන්න ඉතින් මිනිස්සු කරන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. ඇති කරගෙන ඒකට අදාළ දේවල් කරන්න කිව්වෙන් පස්සේ ඒක මහිච්ඡතාවය, ඒක ඒක තෘෂ්ණාව, එහෙම කිය කියා කරාරින්නට උත්සාහ කරනවා. හැබැයි බලාපොරොත්තු අඩු කරගන්නෙත් නැහැ. දැන් ඔය ප්‍රශ්නෙම සිද්ධ වෙනවා මිනිස්සුන්ට මේ භව ගමන පිළිබඳව. දැන් මිනිසුන්ට ඕනකම තියනවා නිවන් දකින්නට ඕන කියන අදහසක් තියෙනවා. ඒතර නිවන් දකින්නට ඕන කියන අදහස තිබුණට එකවරම නිවන් දකින්න තරම් මනස පුහුණු වෙලා නැතිනම් එතකොට මේක සලසුම් කරගන්න වෙනවා. සලසුම් කරගන්නකොට ඒ සඳහා අවශ්‍ය ශක්තිය, මනසේ ශක්තිය සම්පාදනය කරන්නට නම් ඒ සඳහා හොඳ කායික සහයෝගයක් තියෙන්නත් ඕන. කයේ සහයෝගය ලැබෙන්න නම් හොඳ මනුෂ්‍යාත්ම භාවයක් ලබන්න, ඒ වගේම නිරෝගී සම්පatti ඉන්ද්‍රිය පද්ධතිය හොඳට ලබන්න. එතකොට සත්පුරුෂ ආශ්‍රය, කල්යාණ මිත්‍ර ඇසුර ලැබෙන්නට, එතකොට භෞතික වශයෙන් අගහිගකම් නැතුව ජීවත් වෙන්නට, එතකොට මේවා අපට මනස පුහුණු කිරීමේදී සාධක වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒවා ප්‍රත්‍ය වෙනවා. යා කොතනද අපි ජීවත් වෙන්නේ පරිසරය කොහොමද ලැබෙන ආහාර පාන මොනවද නිරෝගීකම කොතෙක් තියනවද මේ හැම එකක්ම මේ භාවනා කිරීමේදී නිවන් දකින්න උත්සාහ කිරීමේදී මේ හැම දෙයක්ම බලපාන. දැන් අපි යම් කිසි කෙනෙකුට කියා දුන්නයින් පස්සේ ඔය ටික ක්‍රමානුකූලව සකස් කරගන්න ඒකට අවශ්‍ය පින්කමක් කරන්න පින්කමක් කරලා පැතුම් ඇති කරගන්න එහෙම කිව්වෙන් පස්සේ ඒගොල්ලෝ කියන්නේ ආ ඒවෙන් තෘෂ්ණාව වැඩෙනවා ඒවෙන් බලාපොරොත්තු වෙරෙන අපට ඕන නිවන් දකින්නයි අපට ඕන බලාපොරොත්තු වැඩි කරගන්න නෙමෙයි අන්න එහෙම හිතන්නට පෙළඹෙනවා. එතකොට මේ මොකද්ද මේ හිතන්නේ? ඒගොල්ලන්ට මේ අන්තිමට ලැබෙන ප්‍රතිඵලය ඕන. හැබැයි ප්‍රතිඵලය දක්වා යන ගමනේදී අර ටිකක් අර බර කරට අරගෙන ඒවට ඔරොත්තු දීගෙන ඒ හයිය හදාගෙන යන්න ලෑස්ති නෑ. හැබැයි අර අවසාන ප්‍රතිඵලය ඕන වෙනවා. ඉතින් මෙන්න මෙහෙම පටලවිල්ලා නිවන් මඟ පිළිබඳවත් ඒ වගේම ලෞකික ප්‍රාර්ථනා පිළිබඳවත් මිනිස්සුන්ට ඇති වෙලා තියෙන බවක් පේනවා. එහෙම වෙන්නෙම මොකක් නිසාද? අර ප්‍රතිඵලය ගැන ඉලක්ක කරගන්න. ඒ කියන්නේ ඵලය Tamanට ඕන. ඒ සඳහා වෙහෙසෙන්න, කැපවෙන්න, දරා ගන්න, උත්සාහ කරන්න, වීරය කරන්න එහෙම ලෑස්ති නැහැ. එතකොට එහෙම ලෑස්ති නැතිනම් ඉතින් ප්‍රතිඵලය ගැන අදහසත් අතහැරලා දාන්න ඕන. ඒ ප්‍රතිඵලය ගැන අපේක්ෂා කරනවා නම් අර ටික කරගෙන යන්න පුළුවන් වෙන්න ඕන. අපි හොඳට තේරුම් ගන්න ඕන දෙයක් තමයි යම්කිසි ප්‍රතිඵලයක් ලබනවා කියන එක අමාරු දෙයක් නෙමෙයි. ඒ ප්‍රතිඵලය ලැබෙන තැන දක්වා අදාළ කටයුතු ටික කරගෙන යාමයි දුෂ්කරම කාර්ය වෙන්නේ. උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු යම්කිසි කෙනෙක් ක්‍රීඩකයෙක් ධාවන පතයක දුවගෙන යනවා. එතකොට මේ තැනත්තා යම් දුර ප්‍රමාණයක් දුවලා ඒ ප්‍රමාණය නිම වෙන තැන එක්ක පාර හරහා ඉරක් ඇඳලා තියෙනවා. එහෙම නැත්නම් ලණුවක් ඇඳලා තියෙනවා. එහෙම නැත්නම් කොඩියක් හොලවනවා. මේ මොකකින් හරි ඒ තනත්තාගේ සීමාව සනිටුහන් කරනවා. දැන් මේ සීමාවෙන් එහාට පැන්නහම අර ඉරෙන් එහාට පැන්නහම අර ලණුවේ ගෑවෙන මට්ටමට ගියාට පස්සේ අර කොඩිය අල්ලගෙන ඉන්න සීමාවෙන් ඔබට පැනගත්තෙන් පස්සේ ඒ තනත්තයි තරඟේ ජයග්‍රහණය කළා වෙනවා. එහෙම නැත්නම් අදාළ සීමාව පූර්ණ කළා වෙනවා. දැන් මේ ලණුවෙන් එහාට පනිනවා කියන එක ගැන තමයි හැමෝම උනන්දු හැබැයි ලණුවෙන් එහාට පැනනහම තමයි ජයග්‍රහණය ඇති වෙන්නේ. නමුත් ලණුවෙන් එහාට පනින්න නම් අර සැතපුම් ගානේ එතනත්ත දුවගෙන එන්න ඕන. දුවගෙන නැතුව ලණුවෙන් එහාට පනින්න විදිහක් නැහැ. එතකොට දැන් ලණුවෙන් එහාට පනිනවා කියන එක නෙමෙයි ගැටලුව තියෙන්නේ මේ සැතපුම් ගාන කොහොමද ගතසිත සමබර කරගෙන දුවගෙන එන්නේ. ඇද වැටෙන්නේ නැතිව තමන්ගේ වේගය පවත්වාගෙන කාය ශක්තිය හීන කරගන්නේ නැතුව මනසින් කඩා වැටෙන්නේ නැතිව එතකොට අනිත් අයගේ වේගය පරයාගෙන තමන් කොහොමද ඉස්සරහට එන්නේ කියන කාරණේ මත තමයි ඒතනත්තාගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ. ඉතින් යම්කිසි කෙනෙක් කල්පනා කරනවා නම් මේ ඉරෙන් එහා පැත්තට පැනගත්තොත් නම් හරි එතනින් තමයි ජයග්‍රහණය ලැබෙන්නේ කියලා හිතුවට ඒතනත්තාට අර මග ගෙවා ගන්න තරම් සමබරතාවයක් නැත්තම් ඒ තැනත්තා කවදාවත් ප්‍රතිඵලය සාක්ෂාත් කරන්නේ ඉතින් අද නිවන සම්බන්ධ වෙලා තියෙන්නේ මිනිසුන්ට ලනුවෙන් එහාට පනින්න ඕන. ඒ නිසා තමයි අහන්නේ මම දැන් සෝවාන් වෙලාද සෝවාන් වෙන්නේ කොහොමද? ඒකට තියෙන ඒ සෝවාන් වෙලා කියලා දැනගන්නේ කොහොමද? ඒකට තියෙන අංග මොනවද? එතකොට දැන් ඕවහාර අවුස අවුස හැමතිස්සෙම බලන්නේ දැන් මං සෝවාන් වෙලාද සකෘදාගාම වෙලාද රහත් වෙලාද බුදු වෙලාද ඒ ඒ ලනුවෙන් එහාට පැනලාද කියලා බලා ගන්න තමයි ඕන. ඒ ලනුව දක්වා මග ගන්න අවශ්‍ය ශක්තිය Taman ළඟ තියනවාද? ඒකට අවශ්‍ය පුහුණුව තියනවාද? ඒකට අවශ්‍ය දැක්ම තියනවාද? ඒකට අවශ්‍ය සමබරතාවය Taman ප්‍රගුණ කරලා තියනවාද? එතකොට මේවා පිළිබඳව ඒතනත්තර කිසිම හැඟීමක් නැහැ. ඉතින් ඒ විදිහේ පටලැවිලි සහගතව අර ප්‍රතිඵලය පිළිබඳව තෘෂ්ණා මූලික අපේක්ෂාවක් තියාගන්නවා. හැබැයි එතෙක් යන ක්‍රමය ගැන වැටහීමක් නැත්නම් ඒ තැනත්තා කොහොමවත් Tamanගේ බලාපොරොත්තුව සඵල කරගනී කියලා හිතන්න පුළුවන් කමක් නැහැ. ඇත්තටම අර සතපොම් ගාන අපි කොහොම හරි කය සිත සමබර කරගෙන වේගය පවත්වාගෙන දුවගෙන ගියොත් අර ලනුවෙන් එහාට යනවා අර ඉරෙන් එහාට යනවා කියන එක අන්තිමට ගිහිල්ලා ඇදගෙන වැටුණත් ඒ තැනත්තා ජයග්‍රහණය කරලා තියෙන්නේ. ඒ ඉර උඩ වැටුණා වුණත් ඒ තැනත්තා ජයගෙන. එතකොට ඒ එතන ගැන නෙමෙයි අපි කලබල වෙන්න නැත්තේ කරදර වෙන්න නැත්තේ ඇත්තටම සැලකිලිමත් වෙන්න නැත්තේ අර එතෙක් මේ මග ගෙවා ගන්න ආකාරය පිළිබඳව. දැන් මේ පිළිබඳව ඊටාම වටිනා ප්‍රවෘත්තියක් අපේ දහම් ඉතිහාසයේ සඳහන් වෙනවා එක්තරා ස්වාමින් වහන්සේ නම වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ නම උන්වහන්සේ තීරණය කරගෙන ඉන්නේ මේ ශාසනයෙහිම නිවන් දකින්නට නෙවෙයි තව ටිකක් ඉදිරියට යන්නට උන්වහන්සේගේ යම්කිසි අදහසක් තියෙනවා. හැබැයි ඒ අදහස පිළිබඳව කවුරුවක් දන්නේ නැහැ. උන්වහන්සේ ඊටාම හොඳට ගුණධම් වඩනෝ භාවනා කරනෝ සිහි කල්පනාවෙන් ගතසිත පුහුණු කරනවා. උන්වහන්සේ ඊටාම වයසට ගිහිල්ලා අපවත් වෙන අවස්ථාව වෙනකොට උන්වහන්සේ පිළිබඳව මුළු ගමේම ගිහි පැවිදි දෙපිරිසම අතර ලොකු රාවයක් තිබුණා මේ හාමුදුරු අනිවාර්යෙන් රහත් වෙලා ඇති අනිවාර්යෙන් මාර්ගඵල ලබලා ඇති මොකද ඒතරම්ම උන්වහන්සේ බොහෝම සංයමයෙන් යුක්තව උන්වහන්සේගේ කටයුතු පවත්වාගෙන ගියේ. එතකොට දැන් අපවත් වෙන්නට ආසන්න වුණාට පස්සේ අර උපස්ථායක හාමුදුරුව මේ වයෝවෘද්ධ හාමුදුරුවන් ළඟට ඇවිදින් අහනවා ස්වාමීනි දැන් මේ අවසාන මොහොතේ අපට කියන්න ඔබ වහන්සේ මේ අධිගමය ලැබුවේ කවදද? මේ මාර්ගඵල සාක්ෂාත් කළේ කවද්ද? ඔබ වහන්සේ අරහත්ත්වයටපත් උනේ කවද්ද කියලා දැන් අපට කියන්න. මොකද උපසම්පදා භික්ෂුන් වහන්සේ නමක් ඒ වගේ මාර්ගඵල ලබලා තිබුණත් තවත් උපසම්පදා භික්ෂුවකට අත්‍යවශ්‍ය කාරණයකදී ඒක කියන්න පුළුවන් උපසම්පදා නොවුණු කෙනෙකුට එහෙම කියන්න යන්නේ ඒකෙන් ඇවතක් සිද්ධ වෙනවා එතකොට සාමනීර හාමුදුරු නමකටවත් ගිහි කෙනෙකුටවත් කොහෙත්ම ඒ තියෙන මාර්ගඵලයක් ගැනවත් ප්‍රකාශ නොකළ යුතුයි. එහෙම කළොත් ඇවතක් සිද්ධ වෙනවා. එතකොට නැති මාර්ගඵලයක් පිළිබඳව ප්‍රකාශ කළොත් අනිවාර්යෙන් පරාජිකාවටපත් වෙනවා. මහානකම එතනින් අහෝසි වෙනවා. එතකොට දැන් මේ ස්වාමීන් වහන්සේ දැන් අපවත් වෙන්න සූදානම් වෙනකොට අර උපස්ථායක හාමුදුරු ඇවිදින් විමසනවා ස්වාමීනි දැන් ඔබ වහන්සේ පිරිනුවන් පාන්නට සූදානම් වෙන මේ මොහොතේ අපිට කියන්න කවදද ඔබ වහන්සේ කොහොමද මේ මාර්ගඵල ලැබුවේ කියලා. එතකොට අර හාමුදුරුව කියනවා ආශ්මතුනි මම තාම කිසිම මාර්ගඵලයක් ලැබලා නැහැ. ඒතර මම මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දකිනවා කියන අදහසක් මට ඇති වෙලා තිබුණා. ඒ නිසා මම නිවන් අවබෝධ කරලා නැහැ කියලා කිව්වා. එතනදී අර උපස්ථායක හාමුදුරුව අහනවා ස්වාමීනි දැන් මේ කතාව අපි කොහොමද මිනිස්සුන්ට කියන්නේ දැන් අර මිනිස්සු ඔක්කොම එකතු වෙලා බලාගෙන ඉන්නවා මේ රහතන් වහන්සේ නමක් හැටියට ඔබ වහන්සේව හඳුනාගෙන දැන් සියලු දෙනා බලා ඉන්නවා මේ රහතන් වහන්සේගේ පරිණිරවාණය කියන අවස්ථාව පිළිබඳව. ඒතර දැන් ඔබ වහන්සේ මේ කෙලෙස් සහිතව අභාවයට ගියා කියලා අපි කොහොමද මිනිස්සුන්ට කියන්නේ? එතකොට මේ ගැන මිනිස්සු මොනවා හිතයිද? එතකොට මිනිස්සු මේ ධහම ගැන කොච්චර ලඝු කොට හිතනවද? ඉතින් මේ තරම් ප්‍රතිපත්ති පුරපු හාමුදුරු නමකටත් රහත් වෙන්න නිවන් දකින්න බැරි නම් ඉතින් මේ ධහම ස්වාක්කාතයි කියන එක පිළිබඳව මිනිස්සුන්ට සැකසංකා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ස්වාමීනි මේක හරිම ගැටලුවක් කියලා අර තරුණ හාමුදුරු පස්ථායක හාමුදුරු එතෙන්දී සිහිපත් කරනවා. ඊට පස්සේ අර වයෝවෘද්ධ හාමුදුරුවෝ කියනවා එහෙනම් ආශ්මතුනි මාව ටිකක් මේ බිත්තියට හේතු කරලා වාඩි කරවන්නකෝ කියලා කිව්වා. ඒ කියන්නේ දැන් උන්වහන්සේට අතපය එකතු කරගෙන අවශ්‍ය විදිහට කය හසුරුවාගෙන වාඩි වෙන්න තරම්වත් ශක්තිය නැහැ. ඒ තරම් උන්වහන්සේ දැන් වෘද්ධයි දුබලයි. ඊට පස්සේ අර උපස්ථායක හාමුදුරුව උදව් කරනවා මේ වෘද්ධ හාමුදුරුවන්ට අර විදිහට කකුල් දෙක නවාගෙන බිත්තියට හේතු කරලා වාඩි වෙන්න සලස්සලා ඊට පස්සේ කියනවා එහෙනම් ආශ්මතුන් වහන්සේ එළියට යන්න කියලා. ඊට පස්සේ අර හාමුදුරුව දොර වහගෙන එළියට ගිය සැනින්ම අනික් අතට තට්ටු කරලා කතා කරනවා ආ දැන් එන්න කියලා. ඊට පස්සේ අර උපස්ථායක හාමුදුරුව ආපහු ආවා. ආවට පස්සේ දැන් ඒගොල්ලන්ට කියන්න දැන් හරි දැන් අරහත්ත්වයටපත් වුණා. දැන් පිරුණුවන් පාන්නට පුළුවන් කියලා. ඊට පස්සේ අර තරුණ හාමුදුරුවහනෝ ස්වාමීනි මේකනම් හරිම ආශ්චර්යයි. දැන් මොහොතකට කලින් ඔබ වහන්සේ කිව්වා මම කෙලෙස් නසලා නැහැ කියලා. එතකොට දැන් ඔබ වහන්සේ කියනවා මම දැන් රහත් වුණා කියලා. ඉතින් මේ තප්පර ගානට ඔබ වහන්සේ කොහොමද රහත් උනේ? ඊට පස්සේ මේ වයෝවෘද්ධ හාමුදුරුව පැහැදිලි කරනවා ආයුෂ්මතුනි මෙන්න මේක හොඳට මතක තියාගන්න මේ රහත් වෙනවා කියන එක මාර්ගඵල ලබනවා කියන එක නෙමෙයි ගැටලුව තියෙන. ඒක මහ අරුමයක් නෙමෙයි. ඒ එතනට එනකන් අපේ මනස පුහුණු කරනවා කියන එකයි දුෂ්කරම කාරණය. එහෙම පුහුණු කරන එක පහසු කටයුත්තක් නෙමෙයි. ඒ නිසා ඒ පුහුණුවයි වැදගත් වෙන්නේ ආයුෂ්මතුනි මම උපසම්පදා වෙච්ච දවසේ ඉඳලා මේ වෙනතෙක් අසිහියෙන් යුක්තව අතප්පයක්වත් දිගෑරපු දවසක් නැහැ. ඒ උපසම්පදා වෙච්ච දවසේ මම අදිෂ්ඨාන කරගත් අද පටන් මම සිහියෙන් කටයුතු කරනවා කියලා එදා ඉඳන් මේ වෙනකම්ම අතප්පයක් දිගෑරියා නම් ඒක පවා මම හොඳට දැනගෙන සිහි කල්පනා වෙනුයි කළේ. ඒ නිසා ආයෂ්මතුනි මේ රහත් වෙනවා කියන එක නෙමෙයි අමාරු වැඩේ. ඒ අරහත්ත්වයේ දක්වා සිහි කල්පනාවෙන් ප්‍රතිපත්ති පුරනවා කියන එකයි දුෂ්කරම කටයුත්ත කියලා මේ වෘද්ධ හාමුදුරුව ප්‍රකාශ කළා. ඉතින් මෙන්න මේ වගේ පින්නතුනේ මේ සෝවාන් වෙනවද සකෘදාගාමි වෙනවද අනාගාමි වෙනවද රහත් වෙනවද කියන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. එතෙක් ඒ මග සම්පාදනය කරන එක. දැන් ඇත්තටම බුද්ධත්වයටපත් වෙනවා කියන එකේදීත් මේ කාර්යයම තමයි. අවසාන භවයේ ඉපදුනාට පස්සේ අනිවාර්යෙන් බුදු වෙනවා. ඒකේ ආයේ සැකයක් නැහැ. ඒ සඳහායි ඒ අදිෂ්ඨාන කරගෙන එන්නේ. නමුත් මේ අවසාන භවයේ බුදු වෙන අවස්ථාව දක්වා උන්වහන්සේ සමබර දැක්මක් ඇතුව කුසලා කුසල කර්මයන් සමබර කරගෙන අත්දැකීම් ලැබමින් ඒ ਸਰවඥ භාවයට පත්වෙන්න සියලු අත්දැකීම් රාශි කරගෙන මේ සියල්ල විඳ දරාගෙන ඉදිරියට එනවා කියන එක තමයි සැබවින්ම ආශ්චර්යවත් ක්‍රියාව වෙන්නේ. ඉතින් ඒ ආශ්චර්ය නිම කළාට පස්සේ අවසාන භවයේ ඉපදුනාට පස්සේ බුද්ධත්වයට පත් වෙනවා කියන එක ඒ අදාළ හේතු සාධක තුලින් අනිවාර්යෙන් ලැබෙන ප්‍රතිඵලයක්. ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන අපි කාගේවත් ඕනෑකමට කැමැත්තට සිද්ධ වෙන දේවල් ලෝකේ නැහැ. ලෝකයේ තුල තියෙන අදාළ හේතු අනුව අදාළ ප්‍රතිඵල ලැබෙන හේතුඵල ධර්ම න්‍යායක්. ඒ නිසා හේතු සම්පාදනය කළොත් ඵලය ලැබෙනවා. හේතු සම්පාදනය කරන්නේ නැතුව හිටියොත් ඵලය ලැබෙන්නේ නැහැ. එතකොට හේතු සම්පාදනය කරනවා කියන එකේදී තමයි අපට වෙහෙස කර අදාළ හේතු ටික සම්පාදනය කළාට පස්සේ අනිවාර්යෙන් ප්‍රතිඵලය ඒ තුලින් අපට ලබන්නට පුළුවන්. ඉතින් මේ න්‍යාය හරියට තේරුම් නොගන්නා නිසා හුඟක් දෙනා ලෞකික ජීවිතේ කටයුතුත් ව්‍යාකූල කරගන්නවා නිවන් මඟ පිළිබඳ කටයුතුත් ව්‍යාකූල කරගන්නවා. දැන් මේ කාරණා ටික අපි මෙතනදී පැහැදිලි කළේ මේ ලෞකික වශයෙන් යම් යම් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඇති කරගෙන කටයුතු කරද්දී ඒ තැනැත්තාට ඒ සඳහා බොහෝ දේ එකතු කරන්න බොහෝ දේ සම්පාදනය කරන්නට බොහෝ දේ නිර්මාණය කරන්නට බොහෝ දේ රැස් කරන්නට සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි ඉතින් මේ ප්‍රාර්ථනාව ලොකු ප්‍රාර්ථනාවක් නම් ඒ ලොකු ප්‍රාර්ථනාවට ඒ ටික ඔක්කොම එකතු කරන්න වෙනවා. ඒවා එකතු කරන්නේ නැතුව ලොකු ප්‍රාර්ථනාව සමෘද්ධිමත් කරගන්න බෑ. ඉතින් ඒ తත්වයම තමයි නිවන් දැකීම සඳහා යම් කිසි කෙනෙක් බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරනවා නම් ඒ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන කෙනාට මම අල්පේච්ච වෙන්න ඕන මේ ඔක්කොම අතහරින්නට ඕන කියලා එකාත්ම භාවයක සියල්ලම අතහැරලා දාලා එහෙම බුදු වෙන්නට බෑ. ඒ බුද්ධත්වයේ කියන මහා ප්‍රාර්ථනාව සඵල වෙන්නට නම් විශේෂයෙන් සසර ගමනේ බොහෝ දේ අත්පත් කරගෙන ඒවා එහි ස්වභාවය හඳුනාගෙන ඊට පස්සේ ඒක යථා ස්වභාවයේ තේරුම් අරගෙන ආපහු ඒවා අතහරින්නට අවශ්‍ය ශක්තිය එතකොට රජ වෙන්නට අවශ්‍ය ශක්තිය, රාජ්‍යත්වය අතහැර දමන්නට අවශ්‍ය ශක්තිය මේ හැම දෙයක්ම පුහුණු කරන්න. එතකොට සාමාන්‍ය නිවන් දකින්න යන කෙනෙකුට ඒ මට්ටමට පුහුණු කිරීමක් අවශ්‍ය නැහැ. හැබැයි ඒ තැනැත්තාටත් ಗುಣධම් වඩන්නට අවශ්‍ය ප්‍රමාණයෙන් දේවල් සම්පාදනය කරගෙන නඩත්තු කරගෙන යන්නට පුළුවන් වෙන්න එතකොට එකවරම අපි කලබල වෙලා දේවල් ඉවතට දැම්මා කියලා ඒතනත් අල්පේච්ච පුද්ගලයෙක් වෙන්නේ එතකොට වෙන්නේ නිකන් උම්මත්තක පුද්ගලයෙක් වෙන්නට තමයි සිද්ධ වෙන්නේ. එනිසා ලෞකික ප්‍රාර්ථනාවක් වුණත් ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් වුණත් ඒ ප්‍රාර්ථනාව සමෘද්ධිමත් කරගන්නට යන ගමනේදී අපි මොන මොන දේවල් එකතු කරන්න ඕනද මොන මොන දේවල් අඩු කරගන්නට ඕනද මානසික වශයෙන් උත් භෞතික වශයෙන් උත් මේ දෙපැත්ත සම්පාදනය කළ යුත්තේ මොනවද බැහැර කළ යුත්තේ මොනවද කියලා අවස්ථාවෙන් අවස්ථාවට වෙනස් වෙන්න පුළුවන්. දැන් සමහර අවස්ථාවල මුදල් එකතු කරන්න සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි එකතු කරන්න ඕන අතහරින්නට බලාගෙන. ඒතර සමහර අවස්ථාවලදී දරුවන් හදන්නට අවශ්‍ය වෙන්න පුළුවන්. හැබැයි දරුවන් හදන්නට ඕන ඒ දරුවන් යම් දවසක අපි අතහැරලා යනවා කියන වැටහීම ඇති කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට අපි මේ අල්පේච්ඡතාවය කියලා පුහුණු කරන්න උත්සාහ කරන්නේ මේ ද්‍රව්‍ය වලින් බැහැරවීම එහෙම නැත්නම් අත්‍යවශ්‍ය කරුණු වලින් බැහැරවීම කියන එක නෙමෙයි අපි මනසයි මෙතෙන්දි පුහුණු කරන්නේ. ඒ මානසික පුහුණුවේදී අපේ මනස නිසිතන පවත්වාගෙන බාහිර දේවල් ක්‍රමානුකූලව බැහැර කරන්නට අපට පුළුවන්කම තියෙනවා. හැබැයි මනස නිසිතනට පුහුණු කරගන්න බැරි වුණොත් බාහිර දේවල් අයින් කළා කියලා විතරක් අපට අල්පේච්ඡතාවය ගොඩනගන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ මහිච්ඡතාවය පිළිබඳව අපි කරුණු පටලවා ගන්න නැතුව පරිස්සමින් තේරුම් ගන්නට ඕන. ඒ සමහර දේවල් අපි පුරුදු පුහුණු කරද්දී කොතනදද අතහරින්නට ඕන කරන්නේ කොහොමද අතහරින්නට ඕන කරන්නේ මේ ඒ සඳහා සුදුසු අවස්ථාවද මේ ඒ සඳහා සුදුසු ප්‍රමාණයද මේවා හරියට තීරණය කරගන්නට අපි උනන්දු වෙන්න ඕන. එහෙම නැතුනොත් අපි බාහිර වශයෙන් බොහෝ දේවල් අතහැරලා දාලා තියෙන්න පුළුවන්. හැබැයි ඇතුළත මහිච්ඡතාවයෙන් පිරීලා ඒ පුද්ගලයා ගුණනුවණ වඩන කෙනෙක් කියලා අපට කියන්නට පුළුවන් කමක් නැහැ. දැන් අර එක්තරා භික්ෂුන් වහන්සේලා දෙනමක් උන්වහන්සේලා එකටම පැවිදි වුණා සහෝදරයෝ හැටියට එක ගුරුවරයාගේ ගෝලයෝ හැටියට. එතකොට එක හාමුදුරු නමක් මේ අල්පේච්ඡතාවය ගැන බොහෝම ඉහළට හිතලා කල්පනා කරලා තිබුණු කෙනෙක්. ඉතින් ඒ නිසා උන්වහන්සේ කල්පනා කළා මම නම් මහාන වුණාට පස්සේ මට නම් බෑ මේ ග්‍රාමවාසී ජීවිතේ ගත කරන්න. මං කෙලින්ම ආරණ්‍යයට යනවා. දැන් ආරණ්‍යයට යන්නේ මොකටද? මේ අල්පේච්ඡව මට මේ තනතුරු තානාන්තර ඕනේ මට ඉගෙන ගන්න ඕනේ මට පන්සල් ඕනේ මට අධිපතිකම් ඕනේ ඒව සඳහා නෙමෙයි මම මහන උනේ මම මහන උනේ අතහැරීම පුහුණු කරන්න. දැන් අද කාලෙත් අපිට හමු වෙනවනේ මේ වගේ අය. එතකොට මට නම් මහාන වෙලා පන්සල් වල ඉන්න බෑ. මට ආරණ්‍යයකට යන්න ඕන. මට ඉක්මනට නිවන් දකින්න ඕන කියලා උනන්දු වෙනා ඉන්නයි. උනන්දුව හොඳයි. උත්සාහය හොඳයි. නමුත් ඒ සඳහා සැබවින්ම සුදුසු වැඩපිළිවෙලක් මනස තුලින් පුහුණු කෙරෙනවා. අන්න ඒක ගැනත් අපි සිය දහස්වර ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන. එතකොට දැන් මේ හාමුදුරු දෙනමගෙන් අර එක් තරුණ ස්වාමීන් වහන්සේ නම ওই විදිහට කල්පනා කළා මට නම් මේ දේවල් බදාගෙන වගකීම් බාර අරගෙන මේ ග්‍රාමවාසී පැවිදි ජීවිතය ගත කරන්න බෑ මං අනිවාර්යෙන් මහාන වෙලා මං ආරණ්‍ය ගත වෙනවා අල්පේච්ඡ ජීවිතයක් ගත කරන්න ඊට පස්සේ අනිත් හාමුදුරුවෝ කිව්වා ඉතින් පන්සල බලා හදාගෙන මේවා පවත්වාගෙන ගුරු හාමුදුරුවන්ට උපස්ථාන කරගෙන ඒ යුතුයකම් ටික කරන්න කවුරු හරි ඕනනේ කා කමක් නැහැ ඉතින් මම එහෙනම් පන්සලේ නැවතිලා මම ලොකු හාමුදුරන්ට උපස්ථාන කරගෙන දායකකාරකාදීන්ගේ වැඩ කටයුතු ටික කරගෙන එහෙනම් ඉතින් මම ඒ ටික කරගෙන ඉන්නම්. ඔබ වහන්සේ එහෙනම් ආරණ්‍ය ගත වෙන්න කියලා. උන්වහන්සේ ඉතින් කැමැත්තෙන් බාරගත්තා. කමක් නැහැ. ලැබිච්ච දේ මම කරගෙන යන්න. පස්සේ අර හාමුදුරුව ආරණ්‍ය ගත වුණා. මේ හාමුදුරුව පන්සලේ නැවතුණා. සහෝදරයෝ දෙන්න ওই විදිහට මාර්ග දෙකක් තෝරගත්තා. ඇත්තටම අර පන්සලේ හිටපු හාමුදුරුව කැමැත්තෙන් විශේෂයෙන් තෝරගත්තමක් නෙමෙයි. අර තමන්ගේ සහෝදරයා අනෙක් මග ගත්තු නිසා මෙතන තියෙන යුතුයකම් වගකීම් ටික කෙරෙන්නත් ඕන නිසා ගුරුවරයාට උපස්ථාන කරන ඒවා පන්සලේ කටයුතු දායකින් කටයුතු කෙරෙන්න ඕන නිසා උන්වහන්සේ තමන්ට ලැබිච්ච දේ සතුටු සිතින් බාරගත්. ඊට පස්සේ දැන් අර ආරණ්‍ය ගත වුණු ස්වාමින් වහන්සේ අවුරුදු 10ක් 15ක් විතර ආරණ්‍යේ ගුණධම් වඩමින් බණ භාවනා කරමින් කටයුතු කරලා උන්වහන්සේට දවසක් ගමට ඇවිදින් යම් කටයුත්තක් කරගන්නට අවශ්‍ය වෙනවා. පස්සේ උන්වහන්සේ කල්පනා කරනවා මගේ සහෝදරයා ඉන්නේ ගමේ පන්සලේනේ ඒ නිසා පන්සලට ගිහිල්ලා අද පන්සලේ නැවතිලා හෙට ඒ අවශ්‍යතා ටිකත් කරගෙන ආපහු ආරණ්‍යයට එනවා කියලා උන්වහන්සේ කල්පනා කළා. එහෙම කල්පනා කරලා උන්වහන්සේ අර සහෝදරයාගේ පන්සලට වැඩම කළා. ඉතින් අර සහෝදර හාමුදුරුවොත් සාදරයෙන් පිළි අරගෙන අවශ්‍ය පහසුකම් සලස්සලා දීලා නවාතැන් පහසුව සකසලා දීලා සුවසේ වැඩ ඉන්නට සැලැස්සුවා. ඊට පස්සේ දැන් අර ආරණ්‍යයෙන් වැඩි හාමුදුරුවෝ කල්පනා කරනවා දැන් ඉතින් ආරණ්‍ය වගේ නෙමෙයි මෙහි මිනිස්සු දානමාන ආදිය සදහැසිතින් ගේනවා හෙට උදේට හොඳ කැඳ දානයක් හොඳට අවුල්පත් හොඳට දානමාන ආදිය ලැබේ දැන් මෙච්චර දවසක් ආරණ්‍යේ බොහොම කට්ක ආහාරයකින් යැපුණේ දැන් හෙටනම් හොඳට ගත සිත පුරා හොඳට දාන ටිකක් එහෙම වළඳන්න පුළුවන් වෙයි කියලා අර ආරණ්‍යෙන් වැඩි හාමුදුරුවන්ට සිතුවිල්ලක් ඇති වුණා. පස්සේ දැන් පහුවදා උදේ අර පන්සලේ හිටපු හාමුදුරුව ඉඳලා අරගෙන කොස් අරගෙන අතු ගන්නවා සුද්ධ පවිත්‍ර කරනවා. ඉතින් දැන් දානි ගේන බවක් පේන්නේ නැහැ. ඊට පස්සේ උදේ මෙතෙන් වතුර ටිකක් බීලා මේ හාමුදුරුවොත් ඒ වත්පිළිවෙත් වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ සෑහෙන්න දවල් වෙනකොට අර පන්සලේ හාමුදුරුවෝ යෝජනා කළා එහෙනම් දැන් අපි පිණ්ඩපාතේ වඩිමු. ඊට පස්සේ පිණ්ඩපාතේ වඩිනකොට උන්වහන්සේලාට ඔන්න සෑහෙන දුරක් යනකොට කැඳ ස්වල්පයක් ලැබුණා ලුණු කැඳ ස්වල්පයක්. ඊට පස්සේ දෙනම වහන්සේම ඒක දෙකට බෙදාගෙන වැළඳුවා. එතකොට අර අවුලුපත් අරවම ඒ මොකුත්ම නැහැ. ඊට පස්සේ දැන් ආරණ්‍යයෙන් වැඩි හාමුදුරු කල්පනා කළා නෑ ඉතින් මෙහෙම වුණාට දානේ හොඳට ලැබෙයි. ඊළඟට දැන් අපි ආහාර සඳහා පිඬුසිඟා වඩිනකොට අපිට දානේ හොඳට ලැබෙයිනේ. එහෙම නැත්නම් දානේ ගෙනෙයිනේ. එහෙම කියලා කල්පනා කළා. දවාලයට පස්සේ දානෙට සුදුසු වෙලා වෙනකොට ඊට පස්සේ මේ හාමුදුරු දෙනමම පිණ්ඩපාත වැඩම කළා. සෑහෙන දුරක් යද්දී උන්වහන්සේලාට අර පුංචි පුංචි දේවල් ටිකක් ලැබුණා. ඊටාම කරකස ආහාර ටිකක් පමණයි. අර බලාපොරොත්තු වෙච්ච ආකාරයට ප්‍රණීත ආහාර පාන මොකුත් නැහැ. ඒ ටිකත් ඊට පස්සේ අන්තන් දෙකට බෙදාගෙන මේ ස්වාමීන් වහන්සේලා දෙනම වැළඳුවා. ඒ ඔක්කොම ඉවර වුණාට පස්සේ අර ආරණ්‍ය වාසී හාමුදුරු අහනවා ස්වාමීනි හැමදාම මෙහෙමද දේවල් ලැබෙන්නේ ඊට පස්සේ අර පන්සලේ ඉන්න හාමුදුරුවෝ කියනවා ඔය ඉතින් මෙහෙම තමයි ලැබෙන්නේ ඉතින් ඔය ලැබෙන හැටියකින් යපිලා තමයි මම ජීවත් පස්සේ දැන් අර ආරණ්‍ය හාමුදුරුවෝ කියනවා අපෝ ඉතින් මේ විදිහට දුක් විඳ විඳා මේ ගමේ ඉන්න ඕනේ නැනේ දැන් ආරණ්‍ය මීට වඩා විවේකයේ තියෙනවා මීට වඩා අල්පේච්ඡව ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා එතකොට කෑම බීම ආදී හිගවුණා වුණත් අඩුතරමින් නිදහස ජීවත් වෙන්නවත්. දැන් මේ පන්සලේ ඉඳගෙන මිනිස්සුන්ගේ වැඩ කර කර මෙච්චර කැප වෙලා හරියට දානමාන ටිකක්වත් ලැබෙන්නේ නැත්තම් මෙතන ඉන්න එකේ තේරුමක් නැහැනේ. ඒ නිසා ඔබ වහන්සේත් එනං ආරණ්‍යයට මම වගේ නිදහසේ ಗುಣධම් වඩාගෙන ඉන්න පුළුවන් නේද කියලා කිව්වා. පස්සේ අර පන්සලේ ඉන්න හාමුදුරුවොත් මේකට කැමති වුණා. දැන් මේ වෙනකොට ගුරු හාමුදුරුවෝ හැමත් අපවත් වෙලා ඒ නිසා ඒ ගුරුවරයා වෙනුවෙන් කරන්න තියෙන යුතුයකම් කළ යුතුයි කියලා එකකුත් දැන් නැහැ. ඊළඟට උන්වහන්සේට දැන් නිදහසේ වඩින්නට පුළුවන්. ඊට පස්සේ අර පන්සල ඉන්න හාමුදුරුවෝ කියන හොඳයි එහෙනම් අපි ආරණ්‍යයට යමු කියලා. එහෙම එකඟ වෙලා දැන් පිනුසිඟා වැඩලා දානේ වළඳලා දැන් ආපහු පන්සලට එන අතරතුරේ පන්සලට එන පාර වෙනම ආරණ්‍යයට යන පාර වෙනම පාර දෙකට බෙදෙන තැනක් තියෙනවා. ඒ දෙකට බෙදෙන තැනට ඇවිල්ලා අර පන්සලේ හිටපු හාමුදුරුවෝ ආරණ්‍ය පැත්තට යන පාරට හැරුණා. හැරෙනකොට ආරණ්‍ය වාසී හාමුදුරුව අහනෝ ඔය කොහෙද යන්නේ? නෑ ඉතින් දැන් ඔබ වහන්සේ යෝජනා කළේ ආරණ්‍ය බොහොම හොඳයි, බොහොම විවේකී, එතන සුවසේ ගුණධම් වඩන්න පුළුවන් කියලා. ඉතින් ඒ ආරණ්‍යයට යන්න තමයි මම මේ පිටත් උනේ කියලා. ඊට පස්සේ අර ආරණ්‍ය වාසී හාමුදුරුව කියනවා ඉතින් මෙතනින්ම යන්න බෑ අපි පන්සලට ගිහින් යන්න ඕන. ඊට පස්සේ පන්සලේ හාමුදුරුවෝ ඒ මොකටද කියලා. එයි මගේ සරෙප්පු දෙකත් පන්සලේ. මගේ කුඩෙත් පන්සලේ. මගේ පාත්‍රයේ තවිකෙත් පන්සලේ. එතකොට මගේ හිසේ ගල්වන තෙල් ටිකත් පන්සලේ. මගේ බෑග් එකත් මල්ලත් පන්සලේ. දැන් මේ ටික අරගෙන යන්න ඕනේ. ඒ නිසා අපි පන්සලට ගිහිල්ලා යන් කියලා කිව්වා. පස්සේ අර පන්සලේ හිටපු හාමුදුරුව අහනවා දැන් මම මේ අවුරුදු 15ක් මුළුල්ලේ පන්සලේ ඉඳලා මට මෙතනින්ම හැරිලා ආරණ්‍යයට යන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ මේ එක දවසකට පන්සලට ඇවිල්ලා ඔච්චර જાති ගෙනල්ලා පන්සලේ ගොඩ ගහගත්තද කියලා ඇහුවා. එතනදී අර ආරණ්‍ය වාසී හාමුදුරන්ට වැටහෙනවා මේ අල්පේච්ඡතාවය කියලා කියන්නේ නයිස්ක්‍රම්‍ය කියලා කියන්නේ මේ බාහිර දේවල් වලින් ඈත් වෙලා පැනලා දුවන එක නෙමෙයි සැබවින්ම මනස සැහැල්ලු කරගන්න එකයි මනසින් දේවල් අතහරින එකයි කියලා උන්වහන්සේ අර පන්සලේ ඉන්න තමන්ගේ සහෝදර හාමුදුරුවන්ට වැඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේලා වගේ අය තමයි සැබවින්ම පන්සල් වල ජීවත් වෙන්න ඕන කරන්නේ ඒ නිසා ස්වාමීන් වහන්සේ පන්සලේම වැඩ මම ආරණ්‍යයට යන්නම් කියලා අර හාමුදුරුව ආරණ්‍යයට යන්න පිටත් වුණා. පන්සලට ගිහිල්ලා තමන්ගේ කලමනා ටිකත් අරගෙන ආරණ්‍යයට වැඩම කළා ස්වාමීනි ඔබ වහන්සේලා ආරණ්‍යයේ හිටියත් සැහැල්ලු මනසින් පිරිසුදු මනසින් ඉන්නේ පන්සලේ හිටියත් සැහැල්ලු මනසින් පිරිසුදු මනසින් ඉන්නේ අපිට එහෙම කරගන්න බෑ අපිට එච්චර හයිය නෑ ඒ නිසා අපි මේ කාම ලෝකයක් එක්ක ගැටෙමින් හිටියොත් අපේ මනස කෙලසෙන්න පුළුවන් ඒ නිසා ස්වාමීනි මම ආරණ්‍යයටම යන්නම් ඔබ වහන්සේ පන්සලේම වැඩ ඉන්න කියලා අර හාමුදුරුවන්ට වැඳලා මේ ආරණ්‍ය වාසී හාමුදුරුව පිටත් වුණා ආරණ්‍යයට යන්න. එතකොට මේවෙන් අපට පැහැදිලි වෙන්නේ මේ අල්පේච්ඡතාවයේ මහිච්ඡතාවයේ කියලා කියන්නේ මේ බාහිර ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි. පන්සල හෝ ආරණ්‍ය පිළිබඳව ප්‍රශ්නයක් නෙමෙයි. කොතන ගියා වුණත් තමන්ගේ මනසින් තමන් දැඩිව දේවල් අල්ලගෙන ඉන්නවා නම් ඒතනත්තා මහිච්ඡතාවෙන් යුක්තයි. ඒ වගේම යම්කිසි කෙනෙක් කොච්චර ද්‍රව්‍ය උපකරණ ගොඩක් මැද්දේ හිටියත් මනසින් දේවල් අතහැරලා ඉන්නවනම් ඒතනත්තා සැබවින්ම අල්පේච්ඡව ජීවත් වෙන්නට සුදුසු කෙනෙක් අල්පේච්ඡතාවේ පුහුණු කරන කෙනෙක් කියලා කියන්නට පුළුවන්. ඒ නිසා තමයි අපි අර නිතර සිහිපත් කරන්නේ අපේ ජීවිතයට හුඟක් ප්‍රයෝජනවත් වෙච්ච එක්තරා ධර්ම පාඩයක් ප්‍රඥාවන්තයා දේවල් අතහැර නොයන්නේ ඔහු ඒ මත රඳා නොපවතින නිසායි. දැන් මේ වාක්‍ය කෙනෙකුට ලියාගෙන හරි පාඩම් කරගෙන පුහුණු කරන එක වටිනවා. දැන් අපි සාමාන්‍යයෙන් කියන්නේ එපානම් දේවල් අතහැරලා දාන්න කියලානේ. එතකොට ප්‍රඥාවන්තයා දේවල් අතහැරලා දුවන්න පැනලා දුවන්න උත්සාහ කරන්නේ නැහැ. මොකක් නිසාද? ඔහු ඒවේ එල්ලිලා ඉන්නේ නැති නිසා. ඒවා එහෙම තියෙනවා. Taman එහෙම ඉන්නවා. අර ලොකු බලාපොරොත්තු නැහැ. ලොකු ප්‍රාර්ථනාවක් නැහැ ලොකු අපේක්ෂාවක් නැහැ. ඒ අපේක්ෂා බලාපොරොත්තු ප්‍රාර්ථනා නැති නිසා ඒතනත්ත අර ද්‍රව්‍ය ගොඩක් මැද්දේ හිටියා වුණත් ඒතනත්තට එකක් ගැනවත් ලොකු ප්‍රශ්නයක් නැහැ. හැබැයි යම්කිසි කෙනෙක් මනසින් දේවල් අපේක්ෂා කරනවා නම් ආරන්නේ හිටියත් ගල්ලෙනේ හිටියත් අසපුවේ හිටියත් භාවනාස්ථානේ හිටියත් හුදකලා ගහක් මුල හිටියා වුණත් ඒතනත්තාගේ මනසින් දේවල් අතහැර ගන්නට අපහසු නම් ලොකු බලාපොරොත්තු තියෙනවා නම් ඒ කියන්නේ මෙතන මහිච්ඡතා කියලා කියන්නේ ඉච්ඡා කියලා කියන්නේ බලාපොරොත්තුවනේ ඒ විදිහේ බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් බහුලව තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ බලාපොරොත්තුත් එක්කම විනාශ වෙනවා ඒවත් එක්කම පැටලෙනවා එහෙම පැටලි පැටලි මනසින් දුබල වෙනවා හැබැයි අර ද්‍රව්‍ය මොකුත් නැහැ එතන නමුත් මනසින් ඒ සෑම දෙයක්ම නිරන්තරයෙන් අපේක්ෂා කරනවා ඉතින් එහෙම වෙනකොට ද්‍රව්‍ය වලින් හිස් වෙච්ච පුද්ගලයන්ගෙන් හිස් වෙච්ච තැනකට ගියයි කියලා ඒ පුද්ගලයා සැබවින්ම අල්පේච්ඡ පුද්ගලයෙක් කියන්නට පුළුවන් කමක් නැහැ. අර මනසින් අර විදිහට දේවල් නැවත නැවත අපේක්ෂා කරනවා. ඉතින් මේ ස්වභාවයත් එක්ක අපි හොඳට හඳුනගන්නට ඕන යම් යම් අවස්ථාවලදී අපි කොහොමද මනසින් දේවල් අතහැරලා භෞතික ලෝකය ඇසුරු කරමින් ජීවත් වෙන්නේ මේ දෙපැත්ත හරියට සමබරව හඳුනා ගන්න බැරි වුණොත් ওই දෙක පටලව ගන්නවා. මනසේ තෘෂ්ණාවන් එහෙම්ම ඉතුරු කරගන්නවා. ලෝකේ දේවල් අතහරින්නට උත්සාහ කරනවා භෞතික වශයෙන්. එතකොට නවත්තන්න ඕන එක පවත්වනවා, පවත්වන්න ඕන එක නවත්තනවා. මේ අතර පටලැවිල්ල නිසා එතනත්තා ලෞකික ජීවිතේනොත් පිරිහෙනවා, ලෝකෝත්තර වූ ඵලේනොත් පිරිහෙනවා. ඒ නිසා මෙතන මහිච්ඡතාවය කියලා කියන්නේ මේ මනස පිළිබඳව ප්‍රශ්නයක් විනා භෞතික දේවල් පිළිබඳව අවශ්‍යතා පිළිබඳව ගැටලුවක් නොවේ කියන එක හරියට තේරුම් ගන්න ඕනේ. අවශ්‍යතාවය කියන එක ඇති වෙන්නේ කාරණයට අදාළව. කාරණේ ලොකු කාරණයක් නම් බරපතල කාරණයක් නම් ඒ බරපතල කාරණයට බරපතල දේවල් අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍යතාවය මත ඒක සම්පාදනය. හැබැයි Taman එක මනසින් ග්‍රහණය කරන්නේ නැතුව. ඒ සඳහා හොඳම උදාහරණයක් මේ මෑතකදී අපි දන්න මුදලාලි කෙනෙක් එතුමා ඊටාම සැහැල්ලුවෙන් ජීවිතේ පවත්වනවා ලංකාව පුරාම එතුමාගේ ව්‍යාපාරේ ඒ ව්‍යාපාරික ආයතන ශාඛා පිහිටවලා තියෙනවා. ඉතින් විශාල සේවක පිරිසක් ඒ හැම එකම ක්‍රියාත්මක වෙනවා. ඉතින් එතුමා හොඳ ලොකු සමාජයේ පිළිගත්තු හැටියට වටිනායයි කියන සම්මත වූ හොඳ වාහනයක් පාවිච්චි කරනවා. එතකොට එතුමා ඒ පිළිබඳව කියන්නේ මේ වාහනය මේ ව්‍යාපාරයේ අධිපතියාගේ විනා මගේ නොවේ. එතකොට මේක නිකන් මම මනසින් අල්ලගෙන මම නිකන් මැරෙන මොහොතේ මේක උපාදාන කරගෙන මං අපාගත වෙන්න ඕනේ නැහැ. එතකොට මේක ව්‍යාපාරයේ අධිපතියටයි මේක. එතකොට ව්‍යාපාර අධිපතියා කියලා කියන්නේ බර කරත්තෙන් යන කෙනෙක් එහෙම නැත්නම් බයිසිකලයකින් යන කෙනෙක් ත්‍රිරෝධ රථයකින් යන කෙනෙක් වෙලා මේ රට පුරාම තියෙන සාකා විහිදිලා තියෙන ව්‍යාපාරයක් පවත්වන්න පුළුවන් කමක් නැහැ. ආ මම නම් අල්පේච්ච කෙනෙක් මම නම් එච්චර දේවල් බලාපොරොත්තු වෙන්නේ කියලා නිකන් මේ සරමකුයි කමිසෙකුයි ඇඳගෙන අර විදිහට සාමාන්‍ය වාහනයක ගියොත් එතකොට අරව පාලනය කරනවා කියන තැන කරන්න පුළුවන් කමක් නැහැ. එනිසා මේ ආයතනවල අධිපතියා කියන කෙනා තුළ යම්කිසි පෞරුෂයක් මිනිස්සු බලාපොරොත්තු වෙන සම්මතයට අනුව ගොඩනගන්නට සිද්ධ වෙනවා. එතකොට ඒ සම්මතයට අනුව ගොඩනගන්න නම් ඒකට ගැලපෙන ඒ ඇඳුම, ඒකට ගැලපෙන වාහනේ, ඒ ටික තියෙන්න ඕන. හැබැයි මේක මම නිකන් උපාදාන කරගෙන මගේ මනස විනාශ කරගන්න ඕනේ නැහැ. ඒ නිසා මේ වාහනය, මේ ඇඳුම් පැළඳුම් මේවා මේ ව්‍යාපාරයේ අධිපතියාට විනා ඒ අධිපතිත්වයේ දරන මේ මම කියලා හඳුන්වා ගන්න පුද්ගලයාට නෙමෙයි. ඒ නිසා මම කවදත් සරල කෙනෙක්. ඒ නිසා මට මැරෙන මොහොතක ඒ සරලභාවය ඉතුරු කරගෙන මේ යන්නට පුළුවන් වෙන්න ඕන. හැබැයි ව්‍යාපාරය පවත්වන්නට නම් ඒ ව්‍යාපාරයට අදාළ පෞරුෂය එතන ගොඩ නැගෙන්න ඕනේ. එහෙම නැතුව සමාජය පාලනය කරන්න, පුද්ගලයන් පාලනය කරන්න, ආයතන පාලනය කරන්න පුළුවන් කමක් නැහැ කියලා එතුමා සිහිපත් කරනවා. ඉතින් මේ කාරණා අපි හොඳට තේරුම් ගන්නට ඕන. ඒ විදිහේ පැහැදිලිව මේ පැවැත්ම සහ නැවැත්ම කියන දෙකේ වෙනස හඳුනා ගන්න පුළුවන් නම් තමයි අල්පේච්ඡතාවය කියන්නේ මොකක්ද කියලා හරියටම තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැති වුණොත් පොයි අපි මහා බලාපොරොත්තු තියාගන්න හොඳ නෑ කියලා අර අත්‍යවශ්‍ය දේවල් පැත්තකට වීසි කළොත් එහෙම ඒතනත්තාගේ පැවැත්ම දෙදරා යන එකයි ඒකෙන් සිද්ධ වෙන්නේ. මේ කාරණේ මේක අවස්ථාවක ක්‍රිෂ්ණමූර්තිගෙන් අහනවා ඉන්දියාවේ පහළ වෙච්ච මෑත යුගයේ මොද චින්තකයෙක් හැටියට දාර්ශනිකයෙක් හැටියට මිනිසුන් අතර ප්‍රකට වුණු කෙනෙක් තමයි ක්‍රිෂ්ණමූර්තිතුමා. ඉතින් එතුමාගෙන් එක ශ්‍රාවකෙක් අහනවා මොකද ඒ කාලයට සමගාමීව මහත්මා ගාන්ධිතුමා මේ අල්පේච්ඡතාවය පිළිබඳව සමානාත්මතාවය පිළිබඳව ලොකු පෙරලියක් ඉන්දියා සමාජය තුළ ඇති කරමින් පැවතුණා. ඉතින් එතුමා අර පොඩි රෙදි කෑල්ලකින් යන්තම් විලිවසාගෙන උඩුකයට ඇඳුමක්වත් නැතිව අනිත් අයත් එක්ක දුප්පත් මිනිස්සුත් එක්කලා මහමගට බැහැලා එකට කාලා බීලා එකට ජීවත් වෙමින් අර සමානාත්මතාවයේ අල්පේච්ඡතාවයේ තියෙන අගේ වටිනාකම කියා දෙමින් හිටපු යුගයක්. එතකොට දැන් ක්‍රිෂ්ණමූර්තිතුමාගෙන් එක ශ්‍රාවකෙක් අහනවා ඉතින් ඔබතුමා මේ මහා ලොකුවට අල්පේච්ඡකම ගැන කතා කරනවා. නමුත් මේ පිටරටියන්ගෙන් ලැබිච්ච මේ කලිසම් කෝට් ඇඳගෙන මහේසා කෙලීලාවෙන් වැජමෙමින් අපේ රටට ගැලපෙන්නේ නැති හැටියට මෙහෙම කටයුතු කරමින් ඔබතුමා මේ අල්පේච්ඡතාවය ගැන කතා කරනවා. ඔබතුමා අල්පේච්ඡතාවය ගැන කතා කරනවා නම් ඔබතුමත් අර මහත්මා ගාන්ධිතුමා වගේ බොහොම සරල ජීවිතයකට පත්වෙන්න ඕන නේද කියලා අහනවා. එතෙන්දී ක්‍රිෂ්ණමූර්තිතුමා අහනවා මොකද්ද අල්පේච්ඡතාවයයි කියලා කියන්නේ. මම දන්නා හැටියට නම් අල්පේච්ඡතාවය කියලා කියන්නේ මේකයි කියලා ක්‍රිෂ්ණමූර්තිතුමා පැහැදිලි කරනවා. අමුඩ කිටියක් ගහගෙන කුඹුරු කොටන මිනිස්සයා ඒ කුඹුරු කොටනකොට නියර උඩින් ඇඳුම් පැළඳුම් හොඳට ඇඳුම් ආයිත්තන් ඇඳගෙන යන මිනිස්සු දිහා බලලා බලපල්ලක උජාරුවට යන හැටි අපි තමයි කුඹුරු කොටන්නේ අපි නම් ඊටාම සරලයි අපි මේ ගැමි ජීවිත ගත කරන්නේ අරගොල්ලෝ යන උජාරුව බලපල්ලක කියලා අර නියර උඩින් යන මිනිස්සයාට ඊර්ෂ්‍යා කරනවා නම් අර මිනිස්සයා අඹුඩ ගහගෙන කුඹුරේ බැහැලා ඉන්නේ කියලා ඇති තේරුමක් නැහැ ඒ මොකද ඒතනත්තා අල්පේච්ඡයි වගේ පෙනුනට ඔහු මනසින් අනිකා පිළිබඳව ඊර්ෂ්‍යා කරනවා ගැටුමක් ඇති කරගන්නවා. එහෙම නැත්නම් ඒ තනත්තා කල්පනා කරනවා නම් අර යන මිනිස්සු කොච්චර උජාරුවට යනවද අපි තමයි අල්පේච්ඡ අපි මේ සරල දෙයකින් යැපෙනවා මේ විදිහට වෙන්න ඕනනේ කියලා අර නියර උඩින් ඇඳුම් ආයිත්තම් ඇඳගෙන යන මිනිස්සුන්ව හෙලාතලා දකෙමින් තමන් හුවා දක්වන්නට උත්සාහ කරනවා නම් ඒතනත්තාගේ ඇති අල්පේච්ඡතාවයක් නැහැ ඒතනත්තා මාන්නෙන් අභිමානයෙන් උද්ධාමයටපත් වෙලා තියෙනවා. එතන ඇති අල්පේච්ඡතාවයකුත් නැහැ. ඒ නිසා ඇඳුමෙන් පැළඳුමෙන් අල්පේච්ඡ මහේච්ඡ බව අපට හඟෙන්නට පුළුවන් කමක් නැහැ. අවස්ථාවෝචිතව Taman කැමති දෙයක් පරිහරණය කළාට තමන්ගේ මනස කොතනද තියෙන්නේ කියන එකයි වැදගත් වෙන්නේ කියලා එතනදී ක්‍රිෂ්ණමූර්තිතුමා පැහැදිලි කරනවා. ඉතින් මේ කාරණේ එතුමා මතු කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන වටිනා ධර්මකාරණයකට අනුකූලවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගාථා ධර්මයක් ධම්මපදයේ සඳහන් වෙනවා අලංකතෝ චේපි සමංචරෙය්‍ය සන්තෝදන්තෝ නියතෝ බ්‍රහ්මචාරී. යම්කිසි කෙනෙක් ਸਰවාභරණයෙන් සැරසිලා හිටියත් ඔටුනු පැලඳගෙන හිටියත් Tamanගේ මනස අල්පේච්ඡනම් Tamanගේ මනස කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් නම් අර තෘෂ්ණා උපාදාන ආදීන් ලෙහිලා තියෙනවා නම් ඒ තනත්තා තමයි සෝ බ්‍රාහමනෝ සෝ සමනෝ ස භික්ඛු. ඒ තනත්තට තමයි බ්‍රාහමණයා කියලා කියන්න පුළුවන්. ඒ තනත්තාට තමයි ශ්‍රමණයා කියලා කියන්න පුළුවන් වෙන්නේ. ඒ තනත්තාට තමයි භික්ෂුව කියලා කියන්න. ඔටුනු පැලඳගෙන ਸਰවාභරණයෙන් සැරසිලා සිංහාසනයේ ඉඳගෙන හිටියා වුණත් මනස මේ මහිච්ඡතාවයෙන් නිදහස් වෙලා නම් ත්‍ෘෂ්ණා උපාදානයන්ගෙන් ගිලිහිලා නම් ඒ තැනත්තා තමයි හැබැයි ශ්‍රමණයා වෙන්නේ, බ්‍රාහ්මණයා වෙන්නේ, භික්ෂුව වෙන්නේ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. අර සන්තති ඇමතිතුමා ටික දවසකට රාජ්‍යත්වය ලබාගෙන රජසැප විඳින අතරතුරේ බුදුහාමුදුරන්ගෙන් දහම් අහලා අරහත්ත්වයට පත්වුණු කාරණේ මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ මේ කාරණේ දේශනා කළා. ඉතින් මේ කරුණු සියල්ලක්ම පදනම් කරගෙන අපි තේරුම් කරගන්නට ඕන යම්කිසි කෙනෙකුට මේ මහිච්ඡතාවයෙන් නිදහස් වෙලා අල්පේච්ඡතාවේ පුහුණු කරද්දී නැවැත්ම පැවැත්ම පිළිබඳව හැඟීමක් ඇතුව අවස්ථාව පිළිබඳව හැඟීමක් ඇතිව ඒ වගේම තමන්ගේ ප්‍රාර්ථනාවට අනුකූල සාධක ගොඩනගන්නේ කොහොමද? නමුත් මනසේ ලොකු අපේක්ෂා බලාපොරොත්තු අවම කරගෙන මනස සැහැල්ලු කරගන්නේ කොහොමද කියන මේ දෙපස හරියට තේරුම් අරගෙනයි අපේ මහිච්ඡතාවයෙන් අපේ මනස නිදහස් කරගන්නට උත්සාහවත් විය යුත්තේ. ඉතින් මේ කරුණු ටික සිහියේ පවත්වාගෙන තවත් මේ පිළිබඳව කිව යුතු කරුණු අපි ඊළඟ දේශනාවලදී පැහැදිලි කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ කාරණා සිහියේ පවත්වාගෙන දෛනික ජීවිතේ මහිච්ඡතාවය අවම කරගෙන අල්පේච්ඡතාවය පුහුණු කරන්නට උත්සාහවත් වෙන හැටියට හැම දිනාටම මෙත් සිතින් සිහිපත් කරනවා. දෙවියන් සහිත ලෝකයාටත් අප සියලු දෙනාටමත්